ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිරුල්පන ශ්‍රී පූර්වාරාමය නානහිම්පිට ශ්‍රී અભයාරාමේ ඇතුළු විහාර ගණේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අධිකරණ ලේකකාධිකාරී කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු නාහං තං රාහ්මන පස්සාමි සදේවකෝ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යමහං අභිවාදෙයං වා පච්චුට්ඨෙයං වා ආසනේන වානිමන්තෙයං යං නිබ්‍රාහ්මන තථාගතෝ අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනේන වානිමන්තෙය්‍ය මුද්ධාපිතස්ස විපතේ යාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත ධර්මාශ්‍රවණාභිලාෂී පින්වත්නි අද ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව මගින් විසුරුවා හරින ධර්ම දේශනා සඳහා මා මාතෘකාවසෙන් ලැබුවේ අප ශාන්තිනායක රුතුරා සම්මා සම්බුදයන් වහන්සේ වේරංජානුවර වැසි උදේ බ්‍රාහ්මණයා විසින් නගන ලද වාද 8ක් පිළිබඳව දේශනා කිරීමටයි මාතුරා ලැබුවේ. ඔබ අප හැම කවුරුත් දන්නවා බුදුරජාන් වහන්සේ බඩේට සමාජයේ දඹදිව ප්‍රධාන වශයෙන් කුල හතරකට වර්ණ හතර බෙදලා තුනා බ්‍රාහ්මණ, ශාත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙන් ඔවුන් අතරින් ආගමික කටයුතු වලට නායකත්ව දුන්න බ්‍රාහ්මණ සමාජය බොහොම බලවත් සිටියා. ඔවුන් මහත් මාන්නාධිකව හිටියේ බුදුරජාන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන්ගේ ඒ මානාදී දෝෂයන් දුරු කරන්නට නොඑක ආකාරයෙන් ධර්ම දේශනා කළා. ඉතා ප්‍රසිද්ධ දේශනාවක් තමයි නදත්තා වසලෝ හෝති නදත්තා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ උපදින් යම් කෙනෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වන්නේ නැහැ. ඔහු කරනු ලබන ක්‍රියා අනුව තමයි ඔහු බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වන්නේ කියලා වදාළා. ඒ වගේම උන්වහන්සේ බ්‍රාහ්මණයක වචනයට නව අර්ථකථනයක් දුන්න බව අපි දන්නවා. බාහිත පාපෝ දිවාහ්මනෝ. බ්‍රාහ්මණයා කියන්නේ පව් බැහැර කළ යන තැත්තා. ඒ අනුව රහතන් වහන්සේ එහෙම නැත්නම් බුදුන් වහන්සේ ඒ පව් නැසූ පව් බැහැර කරන අර්ථයෙන් බ්‍රාහ්මණයටපත් වෙනවා. ඉතින් අපේ ලෞතර අධ්‍යයන් වහන්සේ මේ විදිහට දෙවි මිනිසුන්ගේ යහපත මිස ධර්ම දේශනා පවත්වමින් වසර 12ක් පමණ ගත කළා. මුන්වහන්සේට දැන් මේ වන විට වසර 47ක් උපන් වයසින් වෙනවා. මුන්වහන්සේ 500ක් රහතන් වහන්සේලා මහා සංඝරත්නය පිරිවරාගෙන මේ 12 වෙනි වසරේදී බුද්ධත්වයෙන් 12 වෙනි වසරේදී ගමින් ගමට ජනපදයෙන් ජනපදයට චාරිකාය හැසිරුණා ඒ චාරිකාය වැඩම කරමින් අනුපිළිවෙලින් වේරංජානුරට වැඩම කළා වේරංජානුර වැඩම ගුණවහන්සේ ඒ වේරංජානුවර තියෙන බොහොම ප්‍රසිද්ධ වෘක්ෂයක් තිබුණා නලේරු නමින් හඳුන්වන විශාල මොකද දර්ශනීය රමණීය වෘක්ෂයක් කොසඹ ගහක් ඒ කුසම ගාට වෘක්ෂයට නලේරු නමින් දක්ෂයෙක් අධිග්‍රහ බව පිළිගැනේ වුණා. ඒ නිසා ඒ වෘක්ෂයටත් නලේරු කියන නම ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයේ නලේරු වෘක්ෂ මූලය වේරංජානුවට යාමට ඊමට පහසු තැනක් නිසා ඒ බුදුපාමොක් මහ සංඝනෙහි වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව ප්‍රචාරය වුණා පැතිර ගියා. ඒ අනුව බුදුන් වහන්සේ වේරංජන වැඩම කර බව ඇසූ එක්තරා බ්‍රාහ්මණයෙක් සිටියා. ඒ බ්‍රාහ්මණයාගේ නම උදය. ඔහු වේද වේද වේදාන්තයන්හි පරතරයටපත් බ්‍රාහ්මණයෙක්. ඔහු ඒ වගේම වත්පොසත් අන් ඇති ගවමයිසාදී ධන දාන්‍ය ආදී සම්පත්තියෙන් ආඩ්‍යව බ්‍රාහ්මණයෙක්. ඕට බුදුන් වහන්සේ දකින්න ආසාවක් ඇති වුණා. එනිසා බුදුන් වහන්සේ වෙත ඒ වේරංජා දේ බමුණා නලියුරු කියන ඒ කොසඹග මූලයට වැඩියා ප්‍රමිනියා බුදුන් වහන්සේ හා ඔහු අතර පිළිසඳ කතාවක් ලැබුණා. නමුත් බුදුන් වහන්සේ පිළිබඳව එක්තරා කුකුසක් ඇති වුණා බ්‍රාහ්මණයා තුළ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට වයසින් වැඩිම වෘද්ධ බ්‍රාහ්මණයෙක් නමුත් බුදුන් වහන්සේ 아무තු ගරුත්වයක් උහුරු දැක්වේ නැහැ. සාමාන්‍යයෙන් ආගන්තුකෙකුට සැලකීම ඒ ආර්ය සමාජයේ පිළිගත් දෙයක් අතිති දේවෝ භව කියලා කියමනකුත් තියෙනවා ආගන්තුකයා දිවියෙක් කොට සලකන්න කියලා ඉතින් වැඩිහිටියන්ට වැඩිහිටියෙක් කෙනෙකුට ආශ්‍රය නැගිටීම චාරිත්‍ර ධර්මයක් ඒ වගේම වන්දනා කිරීම චාරිත්‍ර ධර්මයක්. මේ එකක්වත් බුදුන් වහන්සේ ඉෂ්ට කළේ නැහැ. දැන් මේ නිසා ඔහුට ඇති වුණා බුදුන් වහන්සේ තමාට මේ උදේ බමුණාට හරියට ගරු කළේ නැහැ කියලා. ඒසා ඔහු උන්වහන්සේ සමග සංවාදයක යෙදුණා. උදේ වුණා මේ අනුව ප්‍රශ්න අටක් ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නට පිළිතුරු අටක් බුදුන් වහන්සේ දේශනා කළා. ඒ අට අවසානයේදී බුදේ බමුණා தත්ත්වය තීරුම් කරගෙන පැහැදුනා බුදුන් වහන්සේට බුදුන් වහන්සේ සරණ ගියා උන්වහන්සේගේ භක්තිමත් උපාසකයෙක් බවට පත් වුණා. අපි දැන් මේ උදේ බමුණා නැගූ ඒ ප්‍රශ්න අට නැත්නම් තර්ක අට වාද අට එකින් එක සලකා බලමු. පින්න තුනේ පළමුවන්න තමයි උදේ බමුණා ප්‍රශ්න කරනවා බවත් ගෞතමී ඔබ වහන්සේ තමන් වහන්සේට වඩා වැඩිමහලු බමුණන්ට වඳින්නේ නැහැ. එයා එන විට අසුනේ නැගිටින්නේත් නැහැ. පෙරගමන් කරලා පිළිගන්නේත් නැහැ. එයාට අසුනක් මනවන්නේත් නැහැ. මේක ඔබ වහන්සේ සූසු නැහැ නේද කියලා බුදුහාමස් ප්‍රශ්න කළා. එතකොට දැන් බුදුහාමන් වහන්සේ වදාලා තමන් කවුද කියන එක මම මාත්‍රකාත වූ පාඨය නාහං තම් බ්‍රාහ්මන පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්තමනේ බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යමහං අභිවාදේයං වා පච්චුත්තේයං වා ආසේනවා නිමන්තේයං යංගි බ්‍රාහ්ම තථාගතෝ අභිවාදේයවා පච්චුත්තේයවා ආසනේනවා නිමන්තේය බුද්ධාපිතස්ස විප්පතේයං තීගෙන මේ විදිහට උත්තර දුන්නා බ්‍රාහ්මණය මම ලෝතර සම්මා සම්බුදපත් වුණු කෙනෙක්. ඒ නිසා මම විසින් වැඳිය යුතු කෙනෙක්. මිනිසුන් අතර මම දකින්නේ මට වඩා මගෙන් වන්දනා ලැබිය යුතු කෙනෙක් මිනිස් සමාජයේ මම දකින්නේ මිනිසුන් අතර දකින්නේ ඒ විතරක් නෙවෙයි දෙවියන් අතරවත් මම දකින්නේ මම විසින් වැඳිය යුතු අභිවාදනය පුතු කෙනෙක්. බ්‍රහ්මයන් අතරම දකින්නෙත් නැහැ. ඒ නිසා ඔබ මගෙන් වන්දනමාන කිරීමක් පිළිගැනීමක් බලාපොරොත්තු වෙන්න එපා. මක්නිසාද තථාගතයන් වහන්සේ යමෙක්කට වැන්දොත් නැගිට පෙර ගමන් කළොත් අසුනෙන් පවරා දුන්නොත් ඒ පුද්ගලයාගේ හිස නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගැලවි බිම වැටෙන්නේ කියලා බුදුන් වහන්සේ එහි තියෙන යථා තත්ත්වය පැහැදිලි කර දුන්නා. නමුත් මේ පැහැදිලි කීමේ සෑහෙනපත් වූ උදය තමන්ගේ ජේෂ්ඨභාවය තමන් ජේෂ්ඨ පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨභාවය පෙන්눔 කරන්න බුදුන් වහන්සේගේ ජේෂ්ඨත්වය ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන ප්‍රශ්නමාලාවක් ඉවත් කළා. එයින් පළවෙනි ප්‍රශ්නය අරස රූපෝ භවං ගෝතමෝ භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ රස විරෝධී වේද අර්ධ රූපෝ භවංගෝතමෝති අත්ථිකේස බ්‍රාහ්මන පරියායෝ බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නේ පිළිතුරු දෙනවා අත්ථිකේස බ්‍රාහ්මන පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදේයං අරසු රූපෝ සමනෝ ගෝතමෝති යේතේ බ්‍රාහ්මන රූපරසා සද්දරසා ගන්ධරසා රසරසා පොට්ටබ්බරසා තේ තථාගතස්ස පහිනා උච්චින්න මූලා ශාලාවත්තු කතා අනභාව කතා ආසවා තායතින් අනුප්පාද ධම්මා අයංකෝ බ්‍රාහ්මණ පරයායෝ ජේනමං පරයායේන සම්මා වදමානෝ වදෙය්‍ය අරසු රූපෝ ගෝතමෝ ති නොචක උත්තමං සන්ධාය වදෙය්‍යන්ති බුදුන් වහන්සේ වදාරනවා ඔබ මට චෝදනා කරනවා බවත් ගෞතමයන් වහන්සේ රස විරෝධී කියලා. ලෝකයේහි වැඩිහිටියන් සිල්ලුතුන්ට වැඳීම ආදියෙන් සමගිය සඳහායි අවශ්‍ය කාරණයක් වෙනවා. ඒ සමගිය රසයක් බුදුන් වහන්සේත් උදලා තිනවා උදාහරණ තිබෙනවා සමග්ගානං තපෝසුකෝ සුඛා සංකල්සාමග්ගි මේ සමගිය ඊටාම සමාජයක වටිනා දෙයක්. ඒක සමගි රසයක්. ඒ සමගි රසයට ඔබ වහන්සේ දැන් විරුද්ධ බව මෙයින් ප්‍රකාශ වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ රස විරෝධීද කියන ප්‍රශ්නේ ලැබුවා. බුදුන් වහන්සේ එවිට බමුණාගේ මේ දැඩි අදහස ඉවත් කරන පිණිස මොලොක් කරන පිණිස මේ වගේ පිළිතුරක් දුන්නා. බ්‍රාහ්මණය මම සාමාජික රස විරෝධීයයි කියන ඇත්ත. ඔබ එහෙම මට කියන එක ඇත්ත. ඇයි? මම ෘතග්ජනයන් බැඳෙන රූප රස, ශබ්ද රස, ගන්ධ රස සහ පොට්ටබ්බ රසයන් රසයන් ආස්වාද කිරීම ප්‍රහීන කළ කෙනෙක්. මම මේ සියලු රසයන් ප්‍රහීන කළ කෙනෙක්. ඒ සම රස විරෝධී. හරියට මුදුන සිඳ දැමූ තල්රුකක් නැවත පෙර නොවන්නාක් වෙන් ඒ රූප ශබ්ද ගන්ධ ආදී රස ආස්වාද කිරීම සහමුලින් මම විනාශ කළා. ඒ නිසා මම රස විරෝධී. ඔබ කියන අභිවාදන ආදී වන්දනා කිරීම ආදී සාමග්‍රී රසකරණයට මම නුසුසුසුක් වෙමි. මම සුසුසු නැහැ. දැන් ඔන්න මගේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප වුණා. දැන් දෙවෙනි ප්‍රශ්නයක් ගේනවා. වයසින් වැඩි ගියාට අභිවාදනය කිරීම වන්දනා කිරීම නැමැති සාමග්‍රී පරිභෝජනය ඔබ වහන්සේ ළඟ නැහැ. මේ සමගිය පරිභෝග කිරීම සමගියට ගැළපෙන විදිහට කටයුතු කිරීමක් ඔබ වහන්සේ ළඟ නැහැ. ඔබ වහන්සේව පරිභෝජනයක් නැහැ. එහෙනම් ඔබ වහන්සේ නිබ්බෝගෝ භවංගෝතමෝ. ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝග රහිතද කියන ප්‍රශ්නය ඇහුවා. බුදුහාම ඒකට පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය මම රූප පරිභෝගය, ශබ්ද පරිභෝගය, ගන්ධ පරිභෝගය, රස පරිභෝගය, පොට්ටබ්බ පරිභෝගය මේ පරිභෝගයන් කෙරෙහි චන්දරාගයක් මගේ නැහැ. ඒ චන්දරාගය මම මම ප්‍රහාණය කළා. ඒ ප්‍රහාණය නිසා මම පරිභෝග රහිතයි. ඔබගේ කතාව ඇත්ත. මම පරිභෝග රහිතයි නිබ්බෝගයි. එතකොට බුදුවණාගේ දෙවෙනි ප්‍රශ්නයත් බුදුහාම විසඳුවා. තුන්වෙනි ප්‍රශ්නය නගනවා. ඔබ වහන්සේ වැඩිමහල්ලන්ට වන්දනාමාන කරන්නේ නැහනේ. ඒ වන්දනාමාන කීම කුල සමුදාචාරයක් කුල සිරිතක්නේ. අම්මා තාත්තට වදින එක, ගුරුවරුන්ට වදින එක, වැඩිහිටියන්ට වදින එක පෙරදිග සමාජ පිළිගත්ත හොඳ චාරිත්‍රයක්, හොඳ ක්‍රියාවක්. වාසේ ක්‍රියාව අත්හැරලා දින්නේ. අක්‍රියවාද භවංගෝතම බවත් ගෞතමයන් වහන්සේ වාසේ අක්‍රියවාදී වෙද්දී. ධ්‍යානා ඒකත් විසඳන විසඳා දෙනවා. බ්‍රාහ්මණය ඇත්ත. එසේ ඔබ කියන්නේ සත්‍යයක්. මම අක්‍රියවාදී වෙමි. ඒ කොහොමද? ඒ ඔබ යෝජනා කරන අර්ථයෙන් නෙවෙයි. ඔබ කියන අර්ථයෙන් නෙමෙයි මම ක්‍රියාවාදී වන්නේ. මම දේශනා කරනවා ප්‍රාණඝාත කරන්න එපා. ඒ කාය දුස්චරිත ප්‍රාණඝාත වරදාර සේවනය කාය දුස්චරිත කරන්නත් එපා. ඒ වගේම මම වාග් දුස්චරිත මුසාවාද ඒ වගේම පරුසාවාද සම්පප්පලාප පිසුනාවාද මේ වාග් දුස්චරිත කරන්න එපා. නොකරන්නකම බන කියනවා. ඒ වගේම අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි යන මනෝදෘෂ්ටිද කරන්නත් එපා. මේව එකක්වත් කරන්න එපා. මම අක්‍රීයවාදියෙක් වෙමින්. මම දේශනා කරන අක්‍රීයවාදයක්. ඒ නිසා මම මේ ලාමක අකුසල ධර්ම නොකියන කියලා දේශනා කරන කෙනෙක් නිසා මම අක්‍රීයවාදී වෙමි කියලා ඒ තුන්වෙනි ප්‍රශ්නයත් බුදුන් වහන්සේ විසඳා දුන්නා. දැන් තමත් බමුණා පසුබට වෙන්නේ තවදුරටත් ප්‍රශ්න කරනවා හතරවෙනි ප්‍රශ්නය. ඔහු ප්‍රශ්න කරනවා වැඩිහිටියන් නැමදීම අභිවාදනය ලෝක චාරිත්‍රයක්. දැන් ඔබ වහන්සේ එසේ නොකළාම චාරිත්‍රය කැඩුවා. චාරිත්‍රය බින්දා. ඔබ වහන්සේ ભેදයක් කරන්න. ඔබ වහන්සේ උච්ඡේදවාදෝ භවංගෝතුමෝ. ඔබ වහන්සේ උච්ඡේදවාදී කියනවා කල්පනා කරන නිසා එහෙමද කියලා ප්‍රශ්න කළා. මේ ප්‍රශ්නෙටත් බුදුහාමුදුරු පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය ඔබ කියන කතාව සත්‍යයක්. මම උච්ඡේදවාදී. ඒක සැබෑව. ඒ හැබැයි ඔබ සිතන අයුරින් නෙවෙයි. ඔබ යෝජනා කරන අයුරින් නෙවෙයි. මම රාගයන සියෙන් පිනිස, ද්වේෂයන සියෙන් පිනිස, මෝහයන සියෙන් පිනිස ධර්මයේ දේශනා කරන්නේ. සක්කාය දිට්ඨිය ආදී ලාමක අකුසල ධර්ම සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් යන සතන මග මගෙන් සිඳී යාම දේශනා කරන්නේ. එතකොට ඒ රාගාදිය සිඳී යාම දේශනා කරන නිසා මම උච්ඡේදවාදී. දැන් හතරවෙනි චෝදනාවත් නිෂ්ප්‍රභ වුණා උද්‍යප වුණා දැන් පස්වෙනි ප්‍රශ්නයක් ඇති කරනවා ඕ අහනවා මෙහෙම ඔබ වහන්සේ වයසින් වැඩි වැඩිහිටියන්ට නැවදීම ආදී කුලසිරිත පිළිකුල් කරනවාද ඔබ වහන්සේ ඒ ගරුණු කරන්නේ කුලසිරිත පිළිකුල් කරන සමහර අය වර්තමානයේ වුණත් කියන අය ඉන්නවා අම්මට වඳ ඉන්න ඕනේ නැහැ තාත්තා වඳ ඉන්න ඕනේ නැහැ කියන අය වගේ අද අතීතෙත් ඉඳ ඇති කුලසිරිත රකින්න අය වගේම කුලසිරිත පිළිකුල් කරන කාණ්ඩිකුත් ලෝකේ හිටියා. ඒ අනුව වෙන්නේ නැති මේ බ්‍රාහ්මණයා උදේ බ්‍රාහ්මණයා ප්‍රශ්න කරනවා ඔබ වහන්සේ මේ කුල සිරිත් පිළිකුල් කරන සේක්ද? බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය එසේ මම ජේගුච්චී වෙමි පිළිකුල් කරන්නෙක් වෙමි. ඒ ඔබ සිතන ආකාරයෙන් නෙවෙයි. මම කාය දුෂ්චය තුන වාග් දුෂ්චය හතර මනෝ දුෂ්ට තුන යන පාප කර්ම 10. තන්දස අකුසලයන් මම අසූචි වාගේ ගූතයක් මේ පිළිකුල් කරනවා. ඒ නිසා මම ජේ ගුච්චි කියලා මට කියන්න වටිනවා. මම මේ පිළිගන්නවා. මම ජේ ගුච්චි කෙනෙක් තමයි. හැබැයි ඔබ හිතන අර්ථයෙන් නම් නෙවෙයි. දැන් පස්වෙනි ප්‍රශ්නයත් ඉදිරිපත් කළා අපේ උදේ වමුණා. දැන් ඔහු හයින් ප්‍රශ්නයකට එනවා. ඌ අහනවා මෙහෙම. ස්වාමීනි ඔබ වහන්සේ මෙලොව ජේෂ්ඨ පුද්ගලයන්ට කනිෂ්ඨයන් විසින් බාලයන් පිළිපැදිය යුතු චාරිත්‍ර ධර්ම තියෙනවා. ඒ ලෝක චාරිත්‍ර මේ ලෝක චාරිත්‍ර වහන්සේ විනාශ කරනවා. වහන්සේ වැඩිහිටියන්ට තියන්ට ගරු කරන්නේ අසුනි නැගිටින්නේ පෙරගමන් කරන්නේ ඔබ වහන්සේ අසුනක් පනවන්නේ මේ ලෝක චාරිත්‍ර විනාශ කිරීමක්. බොවන්සේ මීට වඩා පිරිස හික්මවන්නට ඕන. වහන්සේ හික්මනට ඕන. වහන්සේ නිග්‍රහ ලැබිය යුත්තේ මා කල්පනා කරනවා. මේ සබ වහන්සේ වෙනයිකෝ භවංගෝතුම. මෙතන 6 වෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ විනාශ කරන කෙනෙක්. එහෙම නැත්නම් හික්මවන්නේ කියලා චෝදනාවක් කළා. මෙයට පිළිතුරු දුන්න බුදුන් වහන්සේ බ්‍රාහ්මණය සත්‍ය මම වේන එක වේන එකෝ මම වේන එක ඒ මොකද ඔබ අදහස් කරන අර්ථයෙන් නම් නෙවෙයි මම රාගයේ විනාශය පිණිස ධර්මයේ දේශනා කරනවා මම ද්වේෂය විනාශ කිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා මම මෝහය විනාශ කිරීම ධර්මයේ දේශනා කරනවා ඒක රාග දෝෂ මොහයන් විනාශය සංසිඳීම පිණිස මම ඒවා හික්මීම් පිණිස ධර්ම දේශනා කරන නිසා ඔබගේ ඒ වෙන එක කරන චෝදනාව මම පිළිගන්නවා. හැබැයි ඔබ කියන අර්ථයෙන් නම් නෙවෙයි. දැන් වෙන එක වාදයක් නිෂ්පර වුණා. එයා හත්වෙනි වාදයක් කියනවා උදේ බ්‍රාහ්මණය. ඔහු කියනවා ස්වාමීන් සමහරු වැඩිහිටියන් සතුටු කරනවා. සමහරු සිනහ ගන්නවා. සමහරු වැඩිහිටියන් වෙහෙස කරනවා. සංతాපයට පත් කරනවා. ඔබ වහන්සේ මට පේන හැටියට එහෙමයි කියලා තපස්සී බවං ගෝතමෝ කියලා සත්වෙනි ප්‍රශ්නයකුත් නගනවා. බුදුන් වහන්සේ පිළිදෙනවා. "ඔව් බ්‍රාහ්මණේ මම කාය දුස්චරිතය, වාග් දුස්චරිතය, මනෝ දුස්චරිතය තැවිය යුතුයි කියලා මම දේශනා කරා. තැවිය යුතු ලාමක අකුසල ධර්ම ප්‍රහීන කර තැනැත්තාට තපස්සීයයි මම කියනවා. එසා මම එසේ තැවිය යුතු අකුසල ධර්ම සහ වලින් මනසෝ නිසා මම අනුසන්තාපයටපත් කරන කෙනෙක් වෙනවා. ඒ අනුව මම තපස්සී කියන කාරණය හඳුනන්න පුළුවන්. දැන් ඔහු අවසාන වශයෙන් අටවෙනි ප්‍රශ්නයකුත් අහනවා. එනම් වැඩිහිටියන් පිළිම හොඳ පුණ්‍ය කර්මයක් එහි විපාක වශයෙන් දිව්‍යෝකේ උපත ලබා දෙන බව එකල පිළිගත් දෙයක් උදත් පිළිගත් දෙයක් ඔබ වහන්සේ එහෙම අභිවාදනාදී නොකිරීම නිසා ඔබ වහන්සේට දිව්‍යලෝක යන්න හම්බෙන්නේ නැහැ. ඔබ වහන්සේට දෙව්ලොව උපත ලබන්න හම්බෙන්නේ නැහැ. ඒ දෙව්ලොව උපත වලක් කරනවා ඔබ වහන්සේ. එහෙමනම් ඔබ වහන්සේ මෞග්ගසකම් ඉඳ ගන්න තියෙන අවස්ථාවටත් වටින්නේ නැහැ කියලා දැන් තරහෙන් මගේ අවසාන ප්‍රශ්නේ දැන් ප්‍රශ්න හතක් අහලා ඒ හතත් නිෂ්ප්‍රභ වුණාම අටවෙනි ප්‍රශ්නෙටත් තරහෙන් වගේ තමයි ඇහුවේ අවසාන ප්‍රශ්නේ. අපගබ්බෝ බවංගෝතුමෝ. ඒකෙන් ධර්ම චෝදනාවක්. වහන්සේ උපදින්නවත් තැනක් නැහැ කියන එක නේද? මෞග්ගසක උපදින්නවත් දෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ඒකත් බොහොම සතුටින් පිළිගන්නවා. වූ බ්‍රාහ්මණය ඔබගේ මේ කාරණේ හරි මම අපගර්භ තමයි. මම අපගර්භ කෙනෙක්. ඒ ඔබ කියන ආකාරයෙන් ඔබ ඉදිරිපත් කරන ආකාරයෙන් නෙවෙයි. යමෙක් මව කුසම පිසඳ ගන්නා බබ එනම් නැවත බව ඉපදීම පහකලයේද ඒ අත්නත්තට අපගබ්බ කියන අපගබ්බ කියන්නේ නැවත ඒ අපගබ්බ කියන තැත්තා මව කුසක පිසඳ ගන්නේ නැහැ. සම්මා සම්බුද්ධ පැමිණීමෙන් තථාගතයන් වහන්සේ මතු මව කුසක උපදින්නේ නැහැ. මම ඒ මව කුසක නැවත නූපදින නිසා නැවත භවයේ නූපදින නිසා පුනර්භවයේ ප්‍රහාණය කළ නිසා මම අපගබ්බරාමේට සුසුකනවා. අය මන්ත්‍රිමා ජාති නත්ති දානේ පුනබ්භවෝ. දා දා සිද්ධාත් උපත වෙච්ච වෙලාවේ සිද්ධාත් කුමාරයා එහෙම කියයි කියන්නේ අය මන්ත්‍රිමා ජාති මේ මගේ අන්තිම උත්පත්තියයි නැවත උත්පත් වෙනවා දමත භාවයක් මට නැහැ කියලා. ඒ විදිහට මෙතෙන්දී බුදුහාම සඳහන් කළා මම නැවත ඉපදීමක් මෞකසට පිසිඳ ගැනීමක් මෞකසට පිසිඳ ගැනීමක් වන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට මේ කාරණා පැහැදිලි කළාම මේ වේරංජාවැසි උදේ බ්‍රාහ්මණයා තමන් ඉදිරිපත් කළ බුදුන් වහන්සේ චෝදනා කළ දෝෂාරෝපණය කළ අටවැදෑරුම් මෞකස වස්තුන් බුදුන් වහන්සේ ඒ අර්ථය වෙනත් ආකාරකින් දක්වලා බුදුන් වහන්සේටම ආවේනික අර්ථයෙන් පෙන්눔 කළා මේ නිසා බ්‍රාහ්මයා නිෂ්ප්‍රභ වීමෙන් ඔහු බුදුන් වහන්සේ විපත්ක කාරණා තේරුම් ගත්තා බුදුන් වහන්සේ තමන්ට අවමන් කළත් උන්වහන්සේ කම්පා වුණේ නැහැ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ලෝතුරා ගුණයක් තමයි තාදී ගුණය. තාදී ගුණය පරිදි උන්වහන්සේ තමන්ට මේ චෝදනා කරපු බාහ්මය ආත්මත් ඇත්ත පහදා දීලා ඔහු ලෝතුරා මගට ගන්නට ඔහුගේ සසර නිම කරන්නට ආදාන පරි ධර්ම දේශනා කළා. උන්වහන්සේ උන්වහන්සේ ප්‍රශ්නමාලාවක් ඉදිරිපත් කළා. අපට මේ කාල වේලා අනුව ඒ ප්‍රශ්න ඔක්කොම මෙතන දේශනා කිරීමට අවකාශයක් නැහැ. උන්වහන්සේ පැහැදිලි කළා ඒ තුලින් සමන් වහන්සේ සාරසංකප්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා ධර්ම පුරලා මේ අවසන් ආත්ම භාවයේ උන්වහන්සේ ඒ මහා බිස්මය කරලා සාරුද්දක් දුෂ්කර ක්‍රියා කළා දසමරුන් පරාජය කරලා ලෞතර බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය පැහැදිලි කර දුන්නා. එදා බුද්ධත්වයට පත්වන දවසේ පෙර යම පුබ්බේනවා සානුස්සති ඥානෙ උපදවාගත් ආකාරය ඒ වගේම මෙදියම දිබ්බතක් ඥානෙ උපදවාගත් ආකාරය තුන්වෙනි යාමේදී ආසවක් කියන උපදවාගත් ආකාරය මෙමගින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය ඒ බුදුන් වහන්සේ අනුපිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් පැහැදිලි කරලා දුන්නා මේ උදේ බ්‍රාහ්මණයාට. ඒ සියලු සර්වඥ ගුණයන් ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ වදාලා ගමන් ආර්ය ජාතියෙන් ජේෂ්ඨයි. ආර්ය ජාතියෙන් ආර්ය වංශය නැත්නම් ආර්යයන් බුද්ධාදී ආර්යයන් වහන්සේලා අතර කෙනෙක් නිසා උන්වහන්සේ ජේෂ්ඨයි. ඔය වැඩිහිට මහලු බවුණාට වඩා ජේෂ්ඨයි. එයාට වඩා පූජනීයයි. එයාට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක බුදුන් වහන්සේ මේ කාරණා තුලින් පහදා දුන්නා. ඉතින් මේ ධර්ම දේශනා ඇහුවාම මම උගත් බමුණෙක් නේ. වේද වේදාන්තරයෙන් පරතරගිය බමුණෙක්. ඒ නිසා ඔහු මේ කාරණා හොඳට තේරුම් ගත්තා. තේරුම් පැහැදුනා. ඒ ධර්මයේ කෙරේ පැහැදීමකට ඉතා ප්‍රීතියක් ඇති වුණා. ඒ ප්‍රීතියපත් වෙච්ච බමුණා බුදුන් වහන්සේට ස්තුති කළා. ඔබ වහන්සේ වැසුණු දෙයක් ඉදිරියට කළා වගේ මට මේ ධර්මය දේශනා කළා. ඔබ වහන්සේ පාර වැරදුන කෙනෙකුට පාර කියලා දුන්නා වාගේ මට මේ ධර්මයෙන් නිසි මඟ ධර්ම මාර්ගය පැහැදිලි කර දුන්නා. මම මේ අනුව ඔබ වහන්සේ කෙරෙහි පහදිනවා බුද්ධං සරණං ගච්ඡාමි ධර්මයේ කෙරෙහි පහදිනවා ධම්මං සරණං ගච්ඡාමි සංඝ රත්නයේ කෙරෙහි පහදිනවා සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ උපාසකේ බවට මේ වේරංජා වැසි උදේ බ්‍රාහ්මණයාපත් වුණා. එතනින් නතර වුණේ නැහැ. මේ බ්‍රාහ්මණයා දැන් බොහොම බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදුණු භක්තිමත් ශ්‍රාවකෙක් හැටියට බුදුරජාන් වහන්සේ තෙලඹිලා ආරාධනා කරනවා ස්වාමීනි දැන් වස් කාලයේ උදා වෙන්නේ ඔබ වහන්සේ මගේ ආරාධනා පිළිඅරගෙන මේ වේරංජානුවර වස්සසුන මනව කියලා ආරාධනා කළා. මේ වස් කාලයේ වස්තුම් මාසයේ වේරංජා ඇසුරු කොට වැඩ ඉඳලා මට අනුග්‍රහ කරන්න කියලා ඒ ආරාධනා කළා. බුදුන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් මේ බ්‍රාහ්මණයාට අනුග්‍රහ පිණිස මේ ආරාධනා පිළිගත්තා. බ්‍රාහ්මණයාත් ආසයෙන් නැගිටලා සතර දෙසට හැරිලා බුදුන් වහන්සේට බොහොම හොඳින් වන්දනා කරලා තුන්වරක් පැදගුණ කරලා පසක පිහිටවල වැඳලා ඔහු නික්ම ගියා. මෙසේ නික්ම ගියන් පස්සේ වේරංජා වුණාට තමන් කරපු ආරාධනය අමතක වුණා. ඒක බණ පොත සඳහන් වෙන්නේ මාර්යා විසින් මාර්යා ආවේශ වීමෙන් ඒ බව අමතක වුණා අමතක කළා කියන එක තමයි කියවෙන්නේ බුදුන් වහන්සේට ඒ 500ක් ශ්‍රාවකයන් වහන්සේලාට දැන් දුර්භික්ෂයක් ඇති වුණා. ඇත්තෙන්ම ඒ වකවාන් වේදී වේරංජානුවර අවට විශාල දුර්භික්ෂයක් ඇතිලා තිබුණා. අද වර්තමානයේ අපට මේ කොරෝනා කොවිඩ් 19 වුදු නිසා ඇතිලා තියෙන යම් යම් විපත්ති වගේ ලෝකෙට ඇතිලා තියෙන විපත්ති වගේ මේ සමයේ ආහාර හිඟය, සස්්‍ය හිඟය ඒ නිසා මිනිස්සු සත්තුන්ගේ ජීවිත පවත්වා ගන්න බැරි වීම මිනිසුන්ට හරියට කෑම නැතිවීම වගේ දේවල් ඉස්සලා තිබුණා. ඒ නිසා මේ හාමුදුරුවරු පින්නපාතේ වැඩිහම පින්නතුනේ හිස්සතෙන් වඩින්න සිද්ධ වුණා. මේ වෙලාවේ එක්තරා අස්වැලින්දෙක් අසුන් 500ක් රැගෙන ආවා දැන් වැහිකාරය උදාන නිසා ඔහු වස්තු මාසය වේරණානුලින් තීරණය කළා දැන් මෙතනට බැලිය හාමුදුරුවෝට ඒ අස්වැලෙන්දා විසින් අස්වැයන් පිසගෙන ආපු යව හාල් පින්ඩපාත විසින් දුන්නා උන්වහන්සේලා ඒ යවහාල් රැගෙන ගිහිල්ලා ඒවා වනේ දාලා කොටලා පිටි කළ ගුලි හදලා වන්දල තමයි දිවි රැකගත්තේ. මෙසේ වනේ කොටන සද්ද ඇහිලා බුදුන් වහන්සේ ඇහුව ආනන්ද හැමේ මොකද්ද මේ සද්දය? බුදුන් වහන්සේට ඒ කාරණේ පැහැදිලි කළා. එවිට උන්වහන්සේ ඒ ගැන සංවේගයටපත් වුණා. ඒ අවස්ථාවේදී මුගලන් හාමුදුරුවෝපත් වුණා. ස්වාමී මම මේ මුළු මහත් පෘථිවියම අනිත් පැත්ත හරවලා පෘථිවි රසයෙන් ඔබ වහන්සේ මං පිළිගන්නන්න බුදුහාමුදුරු කොහොමද ඒක කරන්නේ කියලා මම එක අතක් පෘථිවිය තරම් විශාල කරන ඒ අතට මේ ලෝකවසත්යන් ගන්නවා අනික් අතින් පෘථිවිය හරවනවා ඔබ වහන්සේට මං පෘථිවි රසින බුදුහාමුදුරුවන්සේක ප්‍රතික්ෂේප කළා ඔබ වහන්සේ කරන්න පුළුවන් ඔබ වහන්සේ ඍද්ධිමතුන් අත අග්ග තනතුරු දරන එක්කෙනා ඒක කරන්න එපා කියලා. ඉතින් මේ ආදී වශයෙන් බුදුන් වහන්සේ මේ වස්තුම් මාසය වෙනදට වඩා ඉතින් අර දුෂ්කරතාවයි මැද්දේ ගත කරලා වස අවසන් කරලා ආපසු චාරිකවඩින්ද සූදානම් වෙලා තමන්ට ආරාධනකු දායක මහත්මයාට කියන්නට ඕන නිසා ඒ වේරංජා වැසි උදේ වමුණ ආශ්‍රයගෙන වැඩියා. ඔබගේ ආරාධනාව පිළිගත්තා. අපි ඔබගේ ආරාධනාව පරිදි වස්තු මාසේ ගත කළා. දැන් අපි වස් පවාරණය කළා. අපි නැවත චාරිකාවේ හැසිරෙන්න යනවා කියන කාර්ය සඳහන් කළා. එතකොට බමුණාට විශාල දුකක් ඇති වුණා. තමන් කරපු ආරාධනාව කරත් තමන්ට අමතක යන ගන්න. ඒ නිසා ඔහු එවේලෙම කටයුතු සංවිධායක වැඩින්ද මම ඔබ වහන්සේලාට දාන පිරිනමනවා කියලා තමන්ගේ සේවක සේවකාදීන් යොදවලා ඉතාම උත්කර්ෂවත් වූ මහා සංඝසු දානයක් චීවර දානයක් පූජා කරලා ලොකු මහා පින්කමක් කළ බව අපේ බණ පොත සඳහන් වෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව මීට වඩා දීර්ඝ කරන්න අවශ්‍ය නැහැ. මා ඉදිරිපත් කළේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව කියවන කාරණා අටක්. ඒ වේරංජා නුවර උදේ බමුණා බුදුන් වහන්සේගේ කීර්ති ഘോഷාව දැනගෙන ත්‍රිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාතන සම්පන්නෝ සුගතෝ ලෝකදන ආදී ඒ නවආරාදී බුදුගුණ ගෝසාව දැනගෙන බුදුන් වහන්සේ දකින්න බොහොම ආශාවෙන් තමයි පැමිණුනේ වේරංජා නුවර ඒ නලේරු නැත්නම් පුතිමන්ද කොසඹ වෘක්ෂයේ මූලයට ඒ පැමිණිච්ච බමුණා බුදුරජාණන් වහන්සේ පිළිසඳරින් පිළිගත්තත් අසුන් නැගිටින්නේ නැහැ පෙර ගමන් කළේ නැහැ ඔහුට අභිවාදනය කළේ නැහැ වැඩිහිටියෙක් වුණා මේක මේ බමුණාට බමුණන් කියන්නේ මානෙන් සදෙච්ච කොටාසියක් ඔහුට මේක ගැටලුවක් වුණා ඒවර ඔහු මේ ප්‍රශ්න මාලා ඉදපත් කළා ඒ ප්‍රශ්න මාලා මා සඳහන් කළා එකින් එකට ප්‍රශ්න අට මොකද්ද කියන එක ඔහු මුලින්ම ඇහුවේ ඇයි අසුන නැගිටීම අසුන් පැනවීම ආදී දේ නොකලේ නුසුසු නේද කියලා බුදුහාර වදාලා එහෙම කරන්න බෑ ලෝතර බුද්ධත්වයට පත් වෙච්ච මා වගේ කෙනෙක් එහෙම කරන්නේ නැහැ. මං මා විසින් වැඳිය යුතු පුද්ගලයේ මිනිසුන් අතරත් නැහැ, දෙවියන් අතරත් නැහැ, මාරයන් අතරත් නැහැ, බක්මයන් අතරත් නැහැ. ඒ නිසා මගෙන් මඳුම් පිළිගැනීම බලාපොරොත්තු නොවන්න කියලා සඳහන් කළා. යම් කිසි විදියකින් තථාගතයන් වහන්සේ එසේ කළොත් ඒ ඒ වඳුම් ලැබූ පුද්ගලයාගේ හිස නටුවෙන් ගිලුණු තාගෙඩියක් මෙන් බෙල්ලෙන් ගැලවිලා බිම වැටෙන බව සඳහන් කළා. බුදුන් වහන්සේගේ ඒ ප්‍රකාශයෙන්ම ඒ නොපිළගත් නැත්නම් නොතරම වෙච්ච මේ බමුණා ප්‍රශ්න 8ක් ඇහුවා. මේ අට අපින් එකින් එක ඔබට පැහැදිලි කළා. ඔබ වහන්සේ රස විරෝධීද සාමග්‍ර රස වංශ ළඟ නැද්ද? උන්වහන්සේ සඳහන් කළා මම රූප ශබ්ද ආදී රසය වලින් විරුද්ධව ධර්ම දේශනා කරනවා. ඒ රසයන් ඇලෙන්නේ නැහැ. ඔබ වහන්සේ පරිභෝග රහිතද? මම රූප ශබ්ද ආදී පරිභෝග කරන්නේ නැහැ. ඔබ වහන්සේ අක්‍රීයවාදීද? මම ප්‍රාණඝාත ආදී නොකිරීම ධර්ම දේශනා කරනවා. ඔබ වහන්සේ උච්ඡේදවාදීද? මම රාග ආදීන සියම් ධර්ම දේශනා කරනවා. ඔබ වහන්සේ දේගුච්ඡේද පිළිකුල් සහ මම කාය දුස්චරිත ආදී මම පිළිකුල් කරනවා. ඒ නිසා මම දේගුච්ඡ ආදී වශයෙන් ඔබ වහන්සේ වෙන එකද? ඔබ වහන්සේ විනාශ කර මම දේහ රාග දේශ මොහයන්ගේ විනාශික ධර්ම දේශනා කරනවා. ඔබ වහන්සේ සන්තාපයටපත් කරනවාද අනුන් මම කාය දුෂ්චරිත ආදී සන්තාපයටපත් වීම සඳහා ධර්ම දේශනා කරනවා. ඔබ වහන්සේ නැවත මව කුසක උපදවන සුදුසුද මේ ඔබ වහන්සේගේ මේ අදහස අනුව ඔව් මම නැවත මව කුසක උපදින්නේ නැහැ මම සීල කෙසනසා උතුම් වූ ලෞතර බුද්ධත්වපත් කෙනෙක් ලෞතර බුද්ධත්වපත් වූ ආකාරය බුදුන් වහන්සේ පැහැදිලි කර දීලා ධර්ම දේශනා කළාම ධර්ම දේශනාවට පැහැදිලා වුණා. එහෙනම් අපිත් දැන් මේ වෙලාවේදී ඒ බුදුන් වහන්සේනා කළ පරිදි උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡා සංඝං සරණං ගච්ඡා පිළියෙන් අපේ බෞද්ධ પરමාර්ථය ඉෂ්ට කරගන්නට අප්‍රමාදීව කටයුතු මේ ධර්ම ශ්‍රවණය සහභාගී වෙන ධර්ම ශ්‍රවණය කුඹ හැම දිනාටම අමා මහ නිවන් සුවම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් රසකර ගත්තා සම්භාර ධර්මයන් කන්නම් සඳහන් කළ පරලෝසපත් දෙමෝපියාදී ඥාතීන්ටත්පත් වේවා ඒ ඇත්තෝ මේ පින් අනුමෝදන්ව දේව මානසික ආදී සම්පත් කෙලවර අමා මහ නිවන් සුවම ලබා ගනිත්වා එසේම දායකත් දරුව පිනතුන්ටත් මේ ධර්මය ශ්‍රවණය කරන්නා වූ සිය දෙනාටමත් මේ පින්බෙලෙන් මෙලෝ වශයෙන් නිරුග සම්පත උදා වේවා දීර්ඝාය සම්පත උදා වේවා ඔබෑම කරන රැකියා ව්‍යාපාර කර්මාන්ත ගුිතං වෙනදාම් ආදිය දිනෙන් දින දිනෙන් දිනටපත් වේවා දරුවන්ගේ හැදීම් වැඩි කිරීම දුන පණු වේවා ඔබගේ රැකියා ක්‍රමාන්ත දිනුවේ ඔබගේ සිතුම් පැතුම් ඉෂ්ට දේවා පරලෝ වශයෙන් දේමානුෂික ආදී සම්පත් කෙලවර බුද්ධ ආගමන් වහන්සේලා නිවි සැනෙහි පැමිණවදාල සාන්ත සුන්දර අමුතුමා නිර්වාණ සම්පත්තියම හේතු වාසනා වේවායි සාදුකයා ප්‍රාර්ථනා කරන්න සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායිනෝ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 කිරුල්පන ශ්‍රී පූර්වාරාමය නාරහෙන්පිට ශ්‍රී અભයාරාමයේ ඇතුළු විහාරගණේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අධිකරණ ලේකාධිකාරී කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය පද්දේරී විමල ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදුණ දක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි यथा वारिवः पुरा परिपूरन्ति सागरङ्गेव मे